පවතින්නේම දුක දුරු කරන්න දුක නැති කරන්න දුකේ ඉපදීම දුරු කරන්න ඒ ධර්මය අපට ලබා දෙන සුවය ඇති කර ගන්නට නම් අපි අපේ ජනම විමසන්නට අවශ්‍ය වෙනවා බුදුන් වහන්සේ අපට වදාළේ මේ ලෝකය ගැන අවබෝධ කරගන්න. මේ ලෝකය ගැන අවබෝධ කරගෙන ඒ ලෝකය ගැන අවබෝධ වුණ මොහොතක අපට මේ සසර දුකින් අත මිදෙන්නට පුළුවන්. නිවන අවබෝධ කරගන්නට පුළුවන් කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ අපට විස්තර විභාග කරලා දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි එතකොට අපි හැමෝම උනන්දු වෙන්නට ඕනේ අපි හැමෝම උත්සාහවන්ත වෙන්නට ඕනේ අපට කියලා අපේ ලෝකයක් අපි ගොඩනගාගෙන ඉන්නවා ඒ ලෝකය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචෝපාදානස්කන්ධය මෙන්න මේ ලෝකය ගැන විමසන කෙනාට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ යන්නේ නිසයි සියල්ලම පැත්තකින් දාලා මේ ජීවිතේ පිළිබඳ වටිනාකම තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධය පිළිබඳව විමසීමක යෙදෙන්න කියලයි බුදුහාමුදුරුව අපිට අනුදැනව දාලේ. එහෙමනම් අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුකූලවම අපි ගැනම විමසීම මේ මම කියන මෙන්න මේ සංකල්පයක් ගොඩනැගිලා තියෙනවා. ඒ සංකල්පය ගොඩනැගීමේදී කවුද මේ පුද්ගලයා කියලා සම්මුති වශයෙන් පෙනෙන්නට අරගෙන අපි දරන්නට යෙදෙන්නේ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන විමසීමයි අපි හැමෝම කරන්නට ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුකූල වූ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේම ඒ ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ සූත්‍රයේ නම තමයි පින්වත්නි මහා කච්චාන බද්දේ කරත්ත සූත්‍රය මේක මේ මහා කච්චාන මේ බද්දේක රත්ත සූත්‍රය කියලා කිව්වහම මේ බද්දේක රත්‍ර රත්ත කියලා කියන්නේ බද්දේක කියලා කියන්නේ යහපත් තුන කියන එකයි. යහපත් තුන රත්ත කියලා කියන්නේ රාත්‍රිය. යහපත් තුන එක් රාත්‍රියක් පිළිබඳව විග්‍රහ කරන සාකච්ඡා කරන දේශනාවක් යහපත් වූ එක් රාත්‍රියක් කියලා කියන්නේ මොකක්ද යහපත් වූ එක් රාත්‍රියක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලයි අපිට මේ සූත්‍රය තුළින් පැහැදිලි කරලා පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර පින්වත්නි වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරනකොට අපේ සමිද්දි කියන ස්වාමින් වහන්සේ තපෝදාරාමයේ අභියස ඒ තපෝදා නදිය අසුරු කරගෙන උන්වහන්සේ ඒ තපෝදා නදියෙන් උන්වහන්සේ තන් පහසු වෙලා හඳනේ පිටින් ඒ තෙතමනය වේලෙනකන් මේ වතුර වේලෙනකන් උන්වහන්සේ උඩටලා වැඩ වාසය කරන මේ උදෑසන. උන්වහන්සේට මේ සමිද්දි කියන නමක් ලැබුණේ උන්වහන්සේගේ මේ රූපය බොහෝමත්ම ලස්සනයි. ලස්සන වූ රූපයක් තිබුණ හින්දා තමයි උන්වහන්සේට සමෙද්දී කියලා ආමන්ත්‍රණය කරේ. උන්වහන්සේ වැඩ ඉන්නකොට එක දෙවි කෙනෙක් මේ සමෙද්දී ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා අහනවා ත්වම්පන ආවසෝ ධාරේසි බද්දේක රත්තස්ස උද්දේ සංච විභංගා ചാතේ මේ ඔබ යම් කිසි විදිහකින් මේ බද්දේක රාත්‍රී එහෙම නැත්තම් යහපත් වූ එක් රාත්‍රියක් ඇති භික්ෂුවගේ ಉದ್ದೇಶය හා විභංගය ඔබ දන්නවද යහපත් වූ එක් රාත්‍රියක් ඇති භික්ෂුවගේ උද්දේශයයි විභංගයයි මේ දෙකෙන් යුක්ත වුණු ඒ ධර්ම පරයය ඔබ දන්නවද? පින්වත්නි මෙතන මේ උද්දේශය කියලා කියන්නේ මාත්‍රකාව උද්දේශ නිද්දේශ පරිනිද්දේශ ආදී වශයෙන් පින්වතුන්ගුණත් අහලා තිනේ මෙතෙන්දි මේ කියන්නේ උද්දේශය කියලා කියන්නේ මාත්‍රකාව ඊළඟට විභංගය කියලා කියන්නේ මාත්‍රිකාවේ බෙදීම. ඒ මාත්‍රිකාගත කාරණාව බෙදා දැක්වීම. එතකොට මේ සූත්‍රය තුලින් අපිට පැහැදිලි වෙනවා මොකද්ද මේ රාත්‍රියක් කියන්නේ වටිනා ඒ හොඳ යහපත් වූ රාත්‍රිය කියන්නේ මොකද්ද? ඒ වගේම ಉದ್ದೇಶය කියන්නේ මොකද්ද? මේ මාත්‍රිකාව කියන්නේ මොකද්ද? සහ විභංගය මේ බෙදා දැක්වීම මොකක්ද කියන එක අපිට මේ සූත්‍රය තුළින් පැහැදිලි වෙනවා. සමිද්දි තෙරුන් ඒ වෙලාවේ මේ දෙවියට කියනවා යහපත් වික්‍රාත්‍යයක් ඇති භික්ෂුවගේ ಉದ್ದೇಶය සහ විභංගය මේ විභංගයෙන් යුතු ධර්මපරයය මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. ඔබ දන්නවද? මේ වෙලාවේ දෙවිය කියනවා භික්ෂුව එක මම දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. හැබැයි එය ඔබ ඒක දැනගන්න. ඒක මම දන්නෙත් නැහැ. නමුත් ඔබ ඒක මොකක්ද කියලා දැනගන්න. ඇයි එහෙම දැනගන්නේ? ඒක තමයි නිවනට පූර්ව ප්‍රතිපදාව වෙන්නේ. බලන්න එතකොට පින්වත්නි මේ වගේ දෙවරු බොහෝ එන්නේ මේ වගේ දෙවි කෙනෙක් මෙහෙම ප්‍රශ්න අහන්න අපිට එහෙම ඇතම් සූත්‍රල හම්බ වෙලා තියෙන සමහර දෙවරු ඉන්නවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ වගේ ශාසනවල බණ අහලා ඒ අය යම්කිසි මතකයක් ඒ අයට තියෙනවා මතකයක් ඒ අයට තිබ්බහම ඒ අය පස්සේ මතකය නැති සමහරව මතක් නැති වෙනකොට ඇවිල්ලා තම් විට බුදුරජාණන් වහන්සේගෙනුත් අහලා දැන් ශ්‍රාවකයන්ගෙනුත් අහලා තියෙනවා. සමහරවිට මෙතනත් එහෙම වෙන්න පුළුවන්. ඒ දේශනාවක් අහලා මතක තියෙන්න ඇති. නමුත් ඒකේ උත්තරේ දන්නේ නැතුව ඇති. ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරා. ඒකට ඒකෙන් දෙවියාටත් මේ ප්‍රශ්නේ උත්තර හොයා ගන්න පුළුවන්. ඒ වගේම අනික් කෙනාටත් ප්‍රශ්න අහන කෙනාටත් ඒකෙන් උත්තරයක් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බොහොම ඉතින් අර කාරුණික සහ එතකොට සංඝයා ගැන මොනතරම්නම් හිතලා තියෙනවද සහ දෙවුරු පවා කාරණය නොදැනගෙන හිටියත් මොනතරම් දුරට ඒ අය ප්‍රතිපදාව පිළිබඳව වටිනාකම පිළිබඳව ඒ අයට අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ කියනවා බෝහන්සේක දන්නේ තුනට කමන්නේ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න. ඒක දැනගන්න මොකද ඒක දැනගත්නවා කියලා කියන්නේ ඒක තමයි මේ නිවන අවබෝධය කිරීමට තියෙන පූර්ව ප්‍රතිපදාව. මේ පූර්ව ප්‍රතිපදාව තමයි ඔය කියන යහපත් වූ එක් රාත්‍රියක් ඇති භික්ෂුවගේ උද්දේශේ හා විභංගයෙන් යතුණු ඒ ධර්මපරයය. හරි ලස්සන වචනයක් පින්වත්. අපි හැමෝම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ඒ සමිද්දේ කියන මේ සාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න දෙනවා ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙවි කෙනෙක් ඇවිල්ලා මගෙන් මෙන්න මෙහෙම ඇහුවා මම ඒ වෙලාවේ කොහොම මම දන්නේ නැහැ කියලා ඊට පස්සේ දෙවියන්ගෙනුත් මම ඔබ දන්නවාද කියලා දෙවියෝ කිව්වා මම දන්නේත් නැහැ කියලා ඉතින් ඊට පස්සේ දෙවියෝ කිව්වා මේක තමයි නිවනට තියෙන పూర్ව භාග ප්‍රතිපදාව මේක දැනගන්න එක තමයි ලාභයක් වෙන බව මම ප්‍රකාශ කළ දෙවියෝ අතුරු දහන් වුණා මං ආවේ බුදුරජාණන් වහන්සේගෙන් මේක දැනගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා අහම්පිකෝ බික්ඛු ධාරේමි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච මහන ඔබ ඒ බද්දේ ඒ බද්දේ කරත්ත මහනුගේ උද්දේශ හා විභාගය ඔබ දරන්න. ඒ වගේම ධාරේසි පනත්වම් වික්කුම් බද්දේ කරත්තියෝ ගාථාති නකෝ අහං ආවසෝ ධාරේමි බද්දේ කරත්තියෝ ගාථාති ත්වම් පනාවසෝ ධාරේසි බද්දේ කරත්තියා ගාථාති අහම්පිකෝ බික්ඛූන ධාරේමි බද්දේ කරත්තියෝ ගාථාති ඒ වෙලාවේ අර මේ සමිද්දි ස්වාමින් වහන්සේ මේ විස්තරය කියනවා මේ විදිහට අර දෙවියා සහ උන්වහන්සේ අතර ඇති වුණේ කතාව පිළිබඳව අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උගන්හාහි ත්වම් බික්ඛු බද්දේ කරත්තස්ස උද්දේශාංච විභංගංච පරියාසුණාතේ ත්වම් බික්ඛු බද්දේක රත්තස්ස උද්දේශංච විභංගංච ධාරේහි ත්වම් බික්ඛු බද්දේක රත්තස්ස උද්දේශංච විභංගංච අත සංහිතෝ බික්ඛු බද්දේක රත්තස්ස උද්දේශෝච විභංගෝච ආදි භක්මචරියා කෝති අනේවත ඒ වෙලාවේ ඒ දෙවියාද දෙවියාර කියපු කාරණාව ම මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ නෙමේ දේශනා කරන අර සමිද්දී ස්වාමින් වහන්සේ අර මේ ಉದ್ದೇಶය ඉගෙනීම තුළින් තමන්ට ලැබෙන ඒ ලාභය පිළිබඳව ප්‍රකාශ කිරීම පිළිබඳව දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා තේනහි බික්ඛු සුනාහි සාදුක මනසිකරෝහි වාසී සාමීති භික්ෂුව සුනාහි හොඳට අහන්න සාදුකම් මනසිකරෝහි යහපත්ව ඒ පිළිබඳව මනසිකරෝහි මෙනෙහි කරන්න ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ අහන එකක් තමන්ගේ වැඩක් ඒ පිළිබඳව මනසිකාර කරන එකක් තමන්ගේ වැඩක් එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උද්දේශය පමණක් මෙතින් දේශනා කරනවා. උද්දේශය කියලා කියන්නේ මාතෘකාව විතරක්. මොකද්ද? අතීතං නාන්ත්වාන ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතේතං පහේනන්තං අප්පන්තං ච අනාගතං අන්න අතීතං නාන් වාගෙමෙය්‍ය අතීතේ පිළිබඳව යන්නේ නැතිව ඒ වගේම නප්පටිකංකේය අනාගතං අන්න අනාගතයේ පිළිබඳව ඒ අරමුණු අපේක්ෂාවක් ඇති කරගන්නේ නැතිව යද තේතං පහේනන්තං අප්පන්තං ච අනාගතං අතීතය ඇවිල්ලත් නැහැ ඒ වගේම අනාගත අතීතය පහේනං ච ගෙවිලා ඉවරයි ඒ වගේම අනාගතය තාම පැමිණිලා නැහැ එතකොට ඒ අනාගතයේ පිළිබඳව තණ්හා දෘෂ්ටිමාන වශයෙන් නොගෙන අතීතයේ පිළිබඳව තණ්හා දෘෂ්ටිමාන වශයෙන් නොගෙන සිටීම ඒ වගේම පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සත් විපස්සති අසම්බේරං අසංකුප්පං තං විත්වා මනුබ්‍රුහේ අන්න අර ප්‍රත්‍යুৎප්‍රන්න ඒ ධර්මයන් ඒ ඒ මොහොතේ හටගන්න ඒ ධර්මයන් පිළිබඳව විමසමින් අන්න ඒ හේතුඵල ධම දකිමින් වාසය කිරීමත් තමයි ඒ භික්ෂුවක් විසින් ඔය කියන උද්දේශය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දැන් යම්කිසි විදිහකින් අර යහපත් වූ රාත්‍රියක් ඇතිව වාසය කරන භික්ෂුවක් කියලා කියන්නේ අතීතයේ අරමුණු පිළිබඳව අතීතයේ පිළිබඳව මෙනෙහි නොකර සිටීමත් ඒ වගේම අතීතයේ පිළිබඳව ඒ අතීතයේ අනිත්‍යතාවයට පත්වන ස්වභාවය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීමත් අනාගතයේ පිළිබඳව අපේක්ෂාවෙන් කටයුතු නොකිරීමත් කරුණුගුණ නොගැනීමත් ඒ වගේම අනාගතයේ නොපැමිණියා වූ වේදේ පිළිබඳ අවබෝධ කරගෙන වාසය කිරීමත් ඒ වගේම ප්‍රත්‍යুৎপন্ন අන්න ඒ ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන මෙන්න මේ தත්වයන්ගෙන් මිදලා යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන ඒක තමයි ඔය කියන ಉದ್ದೇಶය ඒ යහපත් වූ රාත්‍රියක වාසය කරන භික්ෂුවකගේ ඒ ಉದ್ದೇಶය කියලා බුදුහාමුදුර දේශනා කරනවා. අජ්ජේව කිච්ඡං ආත්තප්පං කෝ ජඤ්ඤෝ මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චනා. ඉතින් මේ අද කල යුතුයම දේ අද කල යුතු වෙනවා. මොන වෙලාවේ මරණයේද කියලා කියන්න පුළුවන් කමක් නෑ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනෝ මේ ඕනෙම වෙලාවක ජීවිතේ නැති වෙන්න පුළුවන් මේ කිසිම ගිවිසුමක් නැහැ මහා සේන මච්චුනෝ මේ මහා සේනාවක් ඇති මාරයාට මොන වෙලාව ගොදුරු වෙයිද දන්නේ නැහැ ඒවම් විහාරින් ආතාපෙන් ආහෝරත්ත මිතන් දිතං තං වේ බද්දේක රත්තාතේ සන්තෝ ආචික්කතේ මුනීති අන්න මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කෙලෙස් තවන වීරිය ඇති කරගෙන වාසය කරනවද අන්න ඒ භික්ෂුව තමයි බද්දේ කරත්තෝති. ඒ කියන්නේ යහපත් වූ රාත්‍රියේ ඇති භික්ෂුවයයි මුනිවරු විසින් දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි මේ දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම ආශ්‍රයෙන් නැගිටලා වැඩම කරනවා. මේ බුදුහාමුදුරුව මෙතෙන්දී විස්තර කරන්නේ මේක තමයි පින්වත්නි මාතෘකාව. මේක තමයි මාතෘපා මාතෘකා පද ගාථා ටික. අර දෙවි ඇහුවානේ බුහන්සේට ඒ ගාථා ටිකවත් මතකද බුහන්සේට බුදුරජාණන් වහන්සේගේ ಉದ್ದೇಶය සහ විභංගයේ පිළිබඳව බුහන්සේට මතකද කියලා අහුවනේ එක් රාත්‍රියක් යහපත් වූ එක් රාත්‍රිය ගත කරන භික්ෂුවගේ ධර්මපරයය ඒ වෙලාවේ මතක නැහැ කියලා කිව්වහම මේ ගාථා ටික හරිය මතකද කියලා ඇහුවානේ. ඒ වෙලාවේ උන්වහන්සේ කිව්වේ ගාථා ටිකවත් මතක නැහැ කිව්වනේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ කියන එක් යහපත් වූ රාත්‍රියක් ගත කරන භික්ෂුවකගේ ඒ ಉದ್ದೇಶය සහ ඒ වගේ විභංගය විභංගයෙන් යුතු වුණු ඒ ධර්මපරයය දේශනා කරන්නට යෙදුණා. අන්නේ මේක තමයි මාතෘකාව. බුදුරජාණන් වහන්සේ මාතෘකාව දේශනා කළා නැගිටලා ආවාසයට වැඩියා. ඊළඟට මේ සමිද්දී කියන ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි දේශනා කරේ. මාත්‍රකාවක් විතරයි උන්වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ දේශනා කළේ අතීතේ අනුව යන්නේ නැතුව අනාගතේ අනුව ප්‍රාර්ථනා කරන්නේ නැතුව. ඒ වගේම අතීතය අතීතයේ ප්‍රහීන වුණ බව දැනගෙන අනාගතය නොපැමිණිය බව දැනගෙන ඒ වගේම යම් මේ මොහතක වන ධර්මතාවයන් පිළිබඳව ඒ ධර්මයන් පිළිබඳව නුවණින් යුක්තව වාසය කරමින් සහ මෙන්න මේ ආකාරයට මේ අතීත අනාගත වර්තමාන මෙන්න මේ කියන මේ කාලත්‍රයේ ඇතිවන්නා වූ ඒ ධර්මතාවයන් වලදී මේ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් නගෙන වාසය කිරීම මෙන්න මේම වාසය කරන භික්ෂුව තමයි යහපත් වූ එක් රාත්‍රියකදී භික්ෂුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මරණ ඕනි වෙලාවක එන්න පුළුවන් කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා. උන්වහන්සේ මේ ගැන විභාගයක් දැක්වේ නැහැ. මේ විභාගය දැන ගැනීම ඉතාම වටිනවා කියලා උන්වහන්සේ විභංගය දැන ගැනීම ඉතා වටිනවා කියලා උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කරනකොට උන්වහන්සේට අදහසක් ආවා මේ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ දැනගන්න ඉන්නවා අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ. ඇයි මහා කච්චායන මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ මාත්‍රකාමයේ වශයෙන් දේශනා කර යම් කිසි කරුණක් විස්තර විභාග කර දැක්වීමට සමත්කමක් දක්වන අග්‍රස්ථානයක් ලබා දෙන උතුමන් වහන්සේ නම. නිසා උන්වහන්සේ හමු වෙන්න යා යුතුයි කියලා සමිද්දි ස්වාමීන් වහන්සේ යනවා මහා කච්චායන මහ රහතන් වහන්සේ හම්බ වෙන්න. ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ විස්තරය දේශනා කරාට පසු උන්වහන්සේ කියනවා ස්වාමීනි මම ආවේ මේ කාරණාවල විස්තරය මම දැනගන්න මේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මපරයය විස්තර වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්නයි මං ආවේ කියලා කියනවා. ඒ වෙලාවේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔබ හරය තියද්දී අතුකොළ හොයාගෙන ආවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් දැනගත යුතු දේ තියද්දී ඔබ ආවද මේ මම වගේ කෙනෙක්ගෙන් මේ කාරණාව දැනගන්න. බලන් ඉතින් රහතන් වහන්සේ මොනතරම් සාසුරු ගරුත්වයක් තිබ්බද කියලා. කාරණාව දන්නව නමුත් උන්වහන්සේ වෙලාවේ තමන් වහන්සේගේ ඒ ශ්‍රාවකත්වයේ ඇති ඒ තරම ප්‍රකට කරා. ඕකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියලා කියනවා. ඒ වෙලාවේ සමිද්දී ස්වාමින් වහන්සේ කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමී ධර්ම ඊශ්වරයි බුදුරජාණන් වහන්සේම තමයි ධර්මයේ ශ්‍රේෂ්ඨ. නමුත් බුදුරජාණන් වහන්සේම වහන්සේට තනතුරක් ලබා දෙලි තියෙන වහන්සේට වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් විස්තර වශයෙන් දේශනා කරන භික්ෂුන් අතර වැලසිටින භික්ෂුන් වහන්සේ නමක් දෙසින් පත් කරලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් මේ කාරණාව දැන ගැනීම සඳහායි මම ආවේ. ඉතින් ඔබ වහන්සේ මට ඒ කරුණාවෙන් පහදලා දෙන්න කියලා උන්වහන්සේගෙන් ඒ ගැන විමසනවා. අනේ ඒ වෙලාවේ මහා කච්චායන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්වත්ින් මාතෘකාමය වශයෙන් දේශනා කළ ඒ දේශනාව උන්වහන්සේ විස්තර වශයෙන් දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන පින්වත්නි මේකේ පිළිබඳව විස්තරය යම් කිසි විදිහකින් මේ ද්වාදස ආයතන ධර්මයන් අනුගමනය අතීතයේ යම් කිසි විදිහකින් මේ ආයතන ධර්මයන් අනුගමනය කරාද අන්නේ අනුගමනය කර ධර්මයන් පිළිබඳව මෙන්න මෙහෙම හිතන යම් කිසි කෙනෙක් කොහොමද හිතන්නේ අතීතේ මට ඇසක් තිබුණා. අතීතේ මට ඇසක් තිබුණා. ඒ ඇහෙන් මම රූප දැක්කා. ඒතර එන්නේ අතීතේ මට ඇසක් තිබුණා. ඒ ඇසෙන් රූප දැකලා ඒ රූපයන් කෙරෙහි චන්ද රාගයෙන් බැඳෙනවා. යම් කිසි කෙනෙක් මුදන් මෙතනින් විස්තර කරනවා අතීතයේ තමන් ඒ අතීතයේ වින්ද යම් කිසි දෙයක් තියෙනවා නම් මේ ඇසට යමක් ගෝචර වුණා නම් ඒතර මේ ඇසට ඒ ගෝචර වූ දේ පිළිබඳව මමත්වයක් ඇති කරගෙන සක්කාය දිට්ඨියෙන් යම් කෙනෙක් බලනවා දැන් මෙතන කියන්නේ අතීතයේ වින්ද කෙනෙක් හිටිය කියන එක අතීතයේ බලපු බලපු කෙනෙක් හිටියා අතීතයේ අසක් තිබුණා අන්නේ අතීතයේ ඒ ඇස හේතු කොටගෙන ඒ රූප දැකලා ඒ තුලින් විඥානය ඇති කරගෙන ඒ විඥානය කෙරෙහි චන්ද රාගයක් ඇති කරගෙන යම් කෙනෙක් වාසය කරනවා නම් ඒක තමයි අතීතයේ යම් කෙනෙක් කාලය ගත කරනවා කියලා කියන්නේ. දැන් බලන්න ජීවිතයේ පින්වත් වැඩි හරියක්ම බොහෝ දෙනෙක් සිද්ධ කරන්නේ අතීතයේ ඒ දකපු ඒ රූප පිළිබඳව ගන්නේ මමත්වයක්නේ. ඒ තුළ දැනෙන්නේ සක්කාය දිට්ඨියක්නේ. දැන් උදාහරණයක් ගත්තාම මම යමක් දැක්කා කියන හැඟීමක් විදිහට මේක තියෙනවනේ. දැන් ඇසේ යම්කිසි රූපයක් දැක්කනයි යම්කිසි අපි කියමුකෝ යම්කිසි ගසක් දැක්කා කියලා. අන්න ඒ ගස දැකීම ගන්නේම තණ්හා දෘෂ්ටිමාන වශයෙන් ඒ තණ්හා දෘෂ්ටිමාන වශයෙන් දැනෙන්නේ මොකක් හේතු කොටගෙනද? අනේ කිසිවක් හේතු කොටගෙන නෙවෙයි සක්කාය දිට්ඨිය හේතු කොටගෙන මම දැක්කා කියන තැනේදීම පින්වත්නි වෙන්නේ තණ්හාව දිට්ඨිය මානය ඇති වෙනවා එතකොට අතීතයේ පිළිබඳව එතකොට එයා දකිනවා දැන් එතකොට දැන් එයාට එතකොට මතකට එනවා දැන් එයා හිතනවා දැන් මං අතීතයේ අහවල් රූපය දැක්කා අහවල් රූපය දැක්කහම මෙයා දැන් කල්පනා කරනවා මට ඒ රූපය නැවත ලබා ගන්න පුළුවන්. මට ඒ රූපය වෙත යන්න පුළුවන්. අන්න ඒ වගේ හැඟීම් ඇති වෙනවා. සමහර අය ඒවත් එක්කම ඒවත් එක්කම ජීවත් වෙනවා. දැන් බලන සමහර වෙලාවට අතීතයේ එහෙම දැකපු රූපයන් පිළිබඳව නැවත නැවත ආවර්ජනය කරන ස්වභාවයක් නැද්ද? නැවත නැවත ඒ පිළිබඳව නিত্য සුඛ ආත්මීය වශ හැඟීම් නැද්ද මේක නම් මෙහෙම වෙනස් නොවේ නොවේ tie නොවෙන්නයි තිබුණේ මේක මෙහෙම වෙනස් නොවේ tie කියන හැඟීම් නැද්ද අද වගේ සමහර කියන අද වගේමයි එදා වගේමයි අදත් කියලා මම මම එදා වගේමයි අදත් කියලා සමහර ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා ඇයි එහෙම කියන්නේ හේතුවන්න රූපයක් දැක්කහම පින්වත්නි මේ රූපයේ ඇති ඒ රූපය දැක්කේ මම කියලා හිතනවා. දැන් මම තමයි මේ රූප දැක්කේ කියලා කල්පනා වෙනවා. ඇස මගේ කියලා හිතනවා. අන්න ඒත් එක්ක ඇතිවන්නා වූ තණ්හා දිට්ඨි මාන වශයෙන් මොකද වෙන්නේ? චන්දරාගයෙන් බැඳෙනවා. දැන් චන්දරාගය කියන්නේ ඊ타මත්ම සියුම් වූ ස්වභාවයකින් යුක්ත වූ දෙයක්. ඒක සමහරට ඇහැට පේන්නේ නැති දෙයක්. එතකොට ඒ පිළිබඳව ඇලුනහම අතීතයත් එක්කම ජීවත් වෙනවා. දැන් ජීවිතයේ පින්වත්ටි වැඩි හරියක් බලන්න බොහෝ දෙනෙක් අතීතයත් එක්කයි අනාගතයත් එක්කයි ජීවත් වෙන්නේ. අපි අනාගතේ කාරණාවට තව ටිකකින් එළඹෙමු. අතීතයත් එක්ක තමයි බොහෝ දෙනෙක් බැඳි බැඳි ඉන්නේ. හරිද? දැන් අතීතේ දැක්ක දේවල් පිළිබඳව මමත්වයෙන් ගන්නවා. මමත්වයෙන් ගත්තේ ගමන් මොකද වෙන්නේ? රූපත් රූප දැක්කෙත් මම එතකොට අසත් මම අසත් මම එතකොට මේක ක්‍රියාවක් කරන්නෙක් කරවන්නෙක් ඉන්නවා කියන තැනට එනවා. ඒත් එක්කම අන්න තණ්හා දිට්ඨිමා නැති වෙලා චන්දරාගයෙන් බඳනවා. එහෙමත් එම නැවත නැවත මානසිකාර කරමින් ජීවිතය ගත කරනවා. ඊළඟට යම් කිසි කෙනෙක් කච්චායන මහරහතන් වහන්සේ කියනවා කනෙන් ශබ්ද අහපුවා ඒ කන මගේ කියන හැඟීම ඇති කරගෙන ඒ ඇසුණු ඒ ශබ්ද පිළිබඳව යම් කෙනෙක්ගේ විඥානයේ ඒ ශබ්දය ඇසීමේ වේ ඇසීමේ ඒ විඥානය කෙරෙහි චන්ද්‍රාගයෙන් මැදෙනවා දැන් අපිට ශබ්දයක් ඇහෙන්නේ නිකන් නෙවෙයිනේ එතකොට යම් කිසි කෙනෙකුට ශබ්දයක් කනක් තියෙන්න ඕනේ ඒ කියන්නේ සෝත ප්‍රසාදයක් හේතු වෙලා ඒ වගේම ශබ්දයක් හේතු වෙලා තමයි සෝත විඥාණය සකස් වෙන්නේ මේ තුන වෙන වෙනම එකක් පිටිපස්ස එකක් ඇතිවීමකුත් නෙවෙයි ප්‍රත්‍යෝත්පන්න භාවයක් තියෙන්නේ එතකොට මේ තුනේම එකතුව මේ තුනේම එකතුව තියෙන්නට ඕනේ ඒ අපි කියන්නේ වේදනාදී මේවා සකස් වීමේදී සහ මේ විඥානය සකස් වීමේදී මේ විඥානය කියලා කියන්නේ වෙනම රූපයෙන් පස්සේ ඇතිවීමක් කියන එක නෙවෙයි රූපයත් ඒ වගේම චක්ෂු ප්‍රසාදයත් මෙන්න මේ දෙකත් විඥානයත් එකතු වුණාම තමයි ඒකට චක්කු විඥානය කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ එතකොට මෙන්න මේ කියන මෙන්න මේ ස්වභාවය මොකද කරන්නේ? ඒක මම විදිහට ගන්නවා. මෙතන ක්‍රියාවලියක් කියන මේ හැඟීම ඇති වෙන්නේ නැහැ. මම විදිහට මගේ විදිහට කරන්නේ කරවන්නේ විදිහට ගන්නවා. අනේ ඒත් එක්කම අස්මිමානියත් එක්ක මොකද කරන්නේ? මම වින්දා. මම ඇසුවා. මට ඇසුණා. මැසිවෙක් ඉන්නවා, වින්ද කෙනෙක් ඉන්නවා කියන හැඟීම එනවා. ඡන්ද රාගයෙන් බැඳෙනවා. මේක හරිය සියුම් ධර්මතාවයක්. ඒ වගේම තමයි පින්වත්නි නාසයෙන් වුණා ගඳ සුවඳ ඒ ගන්ධය ආග්‍රහණය කිරීමේදී අතීතයේ මම මේ වගේ ආග්‍රහ අතීතයේ මට නහයක් තිබුණා. ඒ වගේම අතීතයේ මම ගන්ධයක් වින්ද ඒ ඒ තුල ඒ විඥානය කෙරෙහි හැඟීමක් ඇති කරගෙන ඒ තුලින් චන්දරාගයෙන් නැගෙනවා. අතීතය පිළිබඳ අපිට හිතෙන්නේ යම් කිසි විදිහකින් අතීතයට මට මමම තමයි යන්නේ. අපි දැන් කියමුකෝ තමන් මොහතකට කලින් අපි කියමු ගෙදරට පැමිණියා කියලා. මට අදහසක් තියෙනවා මම ආවේ යම් තැනක ඉඳන් කියලා. මට අදහසක් තියෙනවා මට නැවත එතෙන්ට යන්න පුළුවන් කියලා. අතන අතීතයේ පිළිබඳව අපි මොකද කරන්නේ? අතීතයේ අපි ජීවත් වෙනවා. අතීතයේ අපිට අපේ මමත්වය ගොඩනගා ගන්නවා. අනේ ඒත් එක්ක මොකද වෙන්නේ? මේ තණ්හා, ditthිමාන වශයෙන් අර සක්කාය දිට්ඨියත් එක්ක බොහෝ කෙලෙස් කර්මයන් ඇති වෙන්නේ හේත. ඒ නිසාම තමයි අපි තාමත් පින්වත් මේ සසරේ ඉන්නේ. දැන් තාමත් සෝවාන් තත්වයකට උනත් පත් වෙන්න බැරි ඔන්න ඔය මානසිකාරය ඔය ඔය කියන වැරදි දැක්ම සක්කාය දිට්ඨිය ඇතිවීමේ ඒ ස්වභාවයන් තේරුම්ගෙන ඒක තාම කඩා ගන්න බැරි වුණ හින්දා තමයි තාම මේ තත් ඉන්නේ. ඉතින් මම කියන කරන්නේ කරවන්නේ කියන මෙන්න අතීත වශයෙන් ගැනීම තුළින් අන්න මොකද වෙන්නේ? යම් කිසි කෙනෙකුට අර වගේ විපල්ලාශයන් ඇති වෙනවා. ඒ විදිහටම තමයි දිවත් ඇසුරු කරගෙන මම බින්දා කියලා කල්පනා කරනවා. ඒ වගේම ශරීරයේ ස්පර්ශත් එහෙමයි මගේ මට ශරීරයක් තිබුණා ඒකම ස්පර්ශ වින්දා කියලා එහෙම ඒ තුල තියෙනවා ඒ ඒ තුලින් ඇතිවන විඥානයේ කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇලීමක් ඇති කරගෙන වාසය කරනවා නම් ඒ වගේම ධම්ම වශයෙන් මේ මානසිකාර මේ මනස මූලික කරගෙන මේ මනසේ තියෙන ධර්මයන් පිළිබඳව දැනීමක් ඇති කරගෙන අනේ දැනීමේ විඥානය පිළිබඳව යම් කෙනෙක් තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ගන්නවා නම් අන්න ඒකට කියනවා අතීතය අනුව ගිය කෙනෙක් කියලා. අතීතය අනුව ගිහිල්ලා බොහෝ එකනේ වර්තමානයේතර සංස්කාර සකස් කර ගන්නවා. අතීතයේ අර විඳ දෙයක් හෝ අතීතයේ තමන් අපේ අපි කියමුකෝ රූපයක් දැක්කා ඒ රූපය තමන් වශයෙන් තමන් දැක්කා තමන් වින්දා එතකොට රූපයත් මම දැක්කේ ওই විදිහට කල්පනා කරාම ඒ තණ්හා තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ගැනීමත් එක්ක තමන් වර්තමානයේ යම්කිසි අපි කියමුකෝ ඒ පිළිබඳව තමන් ආවර්ජනයක් ඇති කරගෙන අතීතය කෙරෙහි තමයි යොමු වීමක් සිද්ධ වෙන්නේ. ඒ තුලින් වෙන්නේ වර්තමානයේ සංස්කාර රැස් වෙන එක. ලෝක අඛණ්ඩව අඛණ්ඩව යනවා පින්වත්. ඊළඟට මොකද වෙන්නේ? අනාගතයේ පිළිබඳව. ගොඩ නොගෙනුන දේවල් පිළිබඳව. අනාගතයේ රූප දකින්නේ මම. අනාගතයේ මෙහෙම රූප දකී මම. මම අනාගතයේ මෙහෙම රූප දකිනවා. මෙන්න මේ වගේ හැඟීම් තියෙනවා දැන් සමහර වෙලාවට අපිට ඇත්තටම පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ මේ තමන්ගේ පැත්තටම හැරිලා තමන්ට නිකමට හරි අදහසක් තේනවද කියලා බලන්න ඕනේ අනාගතයේ පිළිබඳව අවේශිත බවක් අනාගතයේ පිළිබඳව අවිනිශ්චිත බවක් ඒ කියන්නේ හේතුඵල ධහම දකිනවා නම් පින්වත්නි අනාගතයක ගොඩනැගෙන දෙයක් නැහැ කියන සංකල්පයකට එන්න ඕනේ. ඒ අනාගතය අනාගතය කියලා දෙයක් නැහැ ඇත්තටම. ඒක වර්තමානයේ පිළිබඳ විමසනකොට අපිට අපිට ඒක තමයි පැහැදිලි වෙන්නේ මේ අනාගතය කියත් මේ ගොඩනගා ගත්තට ඒක හුදු වචන මාත්‍රයක් පමණයි අනාගතේ යම්කිසි විදිහෙන් සම්මුති වශයෙන් අපිට සරකාගෙන කතා කරන්න පුළුවන් හැබැයි අපි ජීවත් වෙන්නේ වර්තමානය තුල එතකොට ජීවත් වෙනවා කියන තැනේදී අපට මේ මොහොතේ මේ මොහොතේ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් වෙන්නේ මොකද මේක පැනවීමක් කරන්න පුළුවන් පැනවීමක් දරන්න පුළුවන් එහෙම තත්වයක් නැහැ කියන අවබෝධය අපිට එන්න ඕනේ. එතකොට මේ අනාගතයේ වශයෙන් පින්වත්නි බොහෝ දෙනෙක් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයත් එක්ක සසඳලා එක්ක අතීතෙත් එක්ක ජීවත් වෙනවා එක්ක අනාගතෙත් එක්ක අපේක්ෂා ඇති කරගෙන වාසය කරනවා. අනාගතේ රූප දකින්නෙක් ඉන්නවා මම තමයි රූප දකින්න අසවා රූප දකින්න අසවා රූප විඳිනවා අසවා රූප ආසනවා අසවා රූප විඳිනවා අසවල් රස විඳිනවා අසවල් ස්පර්ශයන් විඳිනවා අසවල් ශබ්ද අසනවා අසවල් ධර්මයන් මෙනෙහි කරනවා මෙන්න මේ වගේ අර හේතු ඵල ධම ප්‍රත්‍යুৎপন্ন භාවය පරිසමපාද ධර්මය ගැන අවබෝධයක් නැති වුණාම අපිට වෙන්නේ අර මමත්වයක් කරලා එක ඝණයක් විදිහට ගන්න එක මම කරනවා මම දකිනවා මම අසනවා මම විඳිනවා මම මෙනෙහි කරනවා ඔය වගේ අර අදහස් රාශියක අපි පින්වත්නි හිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ඒ තුලම ඒ තුලම ඉඳෙමින් අපි සංස්කාර රැස් කරගන්නවා. දැන් බොහෝ දෙනෙක් කල්පනා කරලා බලන්න අතීතයේ ජීවත් වෙන එක්ක අනාගතයේ ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒකෙන පින්වත්නි දේශනා කළේ අතීතයේ පිළිබඳවත් වර්තමානයේ පිළිබඳවත් කල්පනා නොකර කල්පනා නොකර කියන්නේ ඒ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් මේ தත්ත්වයට නොකරගෙන මේ මොහොත ජීවත් වෙන්න කියලා. එහෙම කිව්වේ අනාගතය පිළිබඳ මේ සම්මුති වශයෙන් ගොඩනගාගෙන තියෙන අනාගතයක් ගැන හිතන්න එපා කියන එක නෙවෙයි. ඒ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් සංස්කාර ගොඩ නැගෙන විදිහට එහෙම කල්පනා කරන්න බෑ ඇත්තටම. මොකද හේතුඵල ධමයක් ප්‍රත්‍යুৎপন্ন වූ ස්වභාවයක්. මේ මුළු විශ්වය තුල තියෙනේම ප්‍රත්‍යুৎপন্ন ස්වභාවය. මේ විශ්වය කියන්නේ වෙන මොකවත් නෙවෙයි අපේ අසකන්නාසය දිව ශරීරය මනස. ඒකෙන් තමයි අපි රූපය කියලා හරි ශබ්දය කියලා හරි ඕන දෙයක් ගොඩනගා ගන්න ඒ තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන කාරණාව අපිට පැහැදිලි වෙන්න ඕනේ මොකද අනාගතයේ වශයෙන් ගත්තොත් අතීත වශයෙන් ගත්තොත් මේ දෙකම ගැන කල්පනා කිරීම තණ්හා දෘෂ්ටිමාන වශයෙන් බැඳීම කිසිම පළක් නැහැ. ඒකෙන් වෙන්නේම නිකන් අපේ තව තවත් සක්කාය දිට්ඨිය තුළින් තව තවත් සසරට ඇද බැඳ යෑමක්. එතකොට පින්වත්නි ඇයි එහෙම කියන්න හේතුව අතීතය අනිත්‍ය වෙලා ඉවරයි. අතීතය ගෙවිලා ඉවරයි. හරිද? අතීතය ආයි ගන්න බෑ. සමහරලාට කියනවනේ සමහර අය මේ අතීත දේවල් මං ආයි ගන්නවා කියලා. අතීතයේ දේවල් මම ආයේ ගන්නවා කියලා කිව්වට ධර්මයේත් එක්ක අපි සියුම් විමසලා බලනකොට අතීතයේ ගිය දේවල් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. අඩුමතරමේ අපේ අපේ ශරීරයේ කී තියෙන පින්වත්නි අපිට හිතෙන්නේ ඒක මේ මේ සමහර වෙලාවට මේ ඒක තමයි මේ මේ මේ ස්වභාවය අපිට කඩා ගන්න බැරි අපිට හිතෙනවා මේ යම්කිසි දෙයක් අතීතයේ යම්කිසි දෙයක් අපි කියමුකෝ මානසිකාර කරනවා කියලා මම අතීතයේ අහපු දෙයක් විඳපු දෙයක්. එහෙම මානසිකාර කරනකොට මට හිතෙන්නේ මම ඒ දේ කරනවා කියලානේ. මට ඒ දේ වෙනවා කියලානේ. එතකොට අන්න ඒක පින්වත්නි ලොකු අවිද්‍යාවක්. ඇයි? එතන තියෙන්නේ මේ හේතුඵල ධමයක්. ඒක එතන ප්‍රත්‍යපන්න ස්වභාවයක්. මේක අවබෝධ නොකරගෙන අර මමත්වයක් එක ඝණයක් විදිහට එතෙන්ද දාලා අපි කතා කරනවා. අපි මෙනෙහි කරනවා. අනාගතය ගැනත් හිතෙන්නේ එහෙමයි. මම අනාගතේ මෙහෙම මෙහෙම කරනවා, මෙහෙම මෙහෙම විඳිනවා, මෙහෙම මෙහෙම අසනවා කියන මෙන්න මේ ස්වභාවය පිළිබඳව මෙන්න මේ රාගය ඇති කරගෙන චන්ද රාගයෙන් බැඳලා තමයි ක්‍රියා කරන්නේ. අනේ ඒකත් එක්ක තමයි තමන්ට මේ සංසාරය තුළ මේ නැවත ස්කන්ධයන් වල පහළ වීමක් ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේදී පැහැදිලි වෙන්නේ අර මේ මෙහෙම මෙනෙහි කිරීම එක් රාත්‍රියක් ඇතේ භික්ෂුවගේ ಉದ್ದೇಶය සහ විභංගයෙන් යුක්ත වුණු ධර්මපරයය නෙවෙයි මේක ඊට ප්‍රතිවිරුද්ධ වූ පැතිකඩ ඊළඟට දැන් කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් වර්තමානයේ තුල ඒ ගොඩනගෙන වර්තමානයේ කියලා කියන්නේ මේ මොහොතේ ගොඩනගෙන ඒ ඇසෙන් නම් රූප ඒ වගේම ඇස රූප ඒ වගේම චක්කු විඥානයේ හේතු කරගෙන ඒ තුලින් අස්මිමානය ඇති කරගෙන තණ්හා දිට්ඨිය ආදී වශයෙන් ගැනීම තුළින් ඇතිවන්නා වූ ඒ වැරදි ගැනීම හේතු කොටගෙන අන්නේ වගේ යම් කෙනෙක් වාසය කරනවා නම් අනේ මේ මොහොතේ ඇතිවෙන ඒ ධර්මයන් කෙරේ තණ්හා දිට්ඨි මාන වශයෙන් ගැනීම ඒ වගේම එතෙන්ට සෝත ඝාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදී වශයෙන් තියෙන මෙන්න මේ ධර්මතාවයන් ගැනීම සිදු එහෙම සිදු නොකරන එහෙම කල්පනා නොකරන යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් එයා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ එයා තමයි ඔය කියන එක් රාත්‍රියක් යහපත් වූ රාත්‍රියක් ඇති භික්ෂුව කියලා. දැන් එතකොට අතීතයේ පිළිබඳව තණ්හා දිට්ඨි මාන වශයෙන් ගන්නට එතන අර හේතුඵල ධර්ම දකින්න පුළුවන් නම් අතීතයේ ගියදේ ගියා අනිත්‍ය වූ ස්වභාවය අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත වුණා. අතීතයේ යම්කිසි අපි සැපයක් හෝ ශබ්දයක් ඇසුවා නම් ඒකයි නැවත ගන්න බෑ. ඒක නැවත ගන්න බෑ. ඒකට අපි ගන්නේ සංඥා මාත්‍රයක් විතරයි. නැවත අපි හිතනවා එක මම අතීතයේ විඳ දේ මම ගත්තා කියලා. මම අතීතයේ ලැබපු දේ මම ගත්තා කියලා Tamanth හිතනවා. හැබැයි ඒක කවදාකවත් නැවත ගන්න බෑ. ඒක ගියා ගියාමයි. ඒක අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත වුණා. එතකොට අන්නේ තුල ඇති හේතුඵල ධම ගැන දැකලා ප්‍රත්‍යෝපන්න භාවයේ ඇතිවීම මතත් ඒවා ඇතිවීම තුළින් ඒ තුල ඒ තුල ඇති ශූන්‍යත්වයක් අපිට දකින්න පුළුවන් නා. ඒ වගේම අනාගතේ තව ඇවිල්ලා නැහැ. අනාගතේ මේ අනාගතේ පිළිබඳව ඒ ගුණගා ගත යුතු දෙයක් නැහැ කියන මෙන්න මේ සංකල්පයත් ඇති කරගෙන ඒත් එක්ක වර්තමානයේ තුල Tamanට හේතුඵල ධම දකිමින් ජීවත් වෙන්න පුළුවන් නා. දැන් අපි කියමුකෝ ඇසෙන් රූපයක් දැක්ක කියලා. දැන් ඇසෙන් රූපයක් දැක්කා කියලා මම ඇහෙන් රූප දකින්නවා කියන තැන ඉන්නවා කියන එතන අස්මිමානිය අපිට තියෙන්නේ. එතන තියෙන අපේ සක්කාය දිට්ඨිය. මම තමයි රූප දකින්නේ. මගේ තමයි ඇහැ. මෙන්න මේ ස්වභාවයෙන් අපි ඉන්න ඉන්න ඉන්න ඉන්න අන්න Tamanට තණ්හාව වැඩෙනවා, දෘෂ්ටිය වැඩෙනවා, එතන මාන්නේ වැඩෙනවා. ඒත් මේත් එක්කම බොහෝ වූ සංස්කාර නැස් වෙනවා. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? මේ තුල ඇති හේතුඵල ධහම දැකීම තමයි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ පින්වත් ඒකමයි. හේතුඵල ධහම. දැන් අපි දන්නවා ඇහක් තිබ්බට පින්වත්නි ඒ ඇහෙන් අපි අපිට මේ ඇහැ ඇහැ තිබ්බට ඇහි රූප ගැටෙන අවස්ථාව ඕන තරම් තියෙනවානේ. හැබැයි ඒ ඇහි රූප ගැටෙන අවස්ථාව ඕන තරම් තිබ්බට අපිට හඳුනා ගැනීම ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්නේ මොකක් වුණොත්ද? අන්න විඥාණය කියන්නේ මෙන්න මේ ධර්මතාවයත් එක්ක මේ තුනේම එකතුවක් සිද්ධ වුණාම තමයි. චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥාන. අසත් රූපයත් ඒ වගේම චක්කු විඥානයත් මෙන්න මේ තුනම එකට වුණ තැන තමයි අප අපිට දැනෙන්නේ අපට හැඟෙන්නේ ආ මම මේක ගහක් මේ පුද්ගලයෙක් මේක සුදු මේක කළු මේක රතු එලෙම හැඟෙන්නේ මේ තුනේම එකතුව මත එතකොට මේ නාම රූප ධර්මයන්ගේ සංකල්පණය මත තමයි මේ විඥානය සකස් වෙන්නේ මෙන්න මේ තුළ ඇති ඒ සංකත ස්වභාවය හේතුඵල ධම දැකීමට තමයි අපි පුරුදු වුණ වෙන්න ඕනේ. දැන් වර්තමානයේ කියලා කීම කීමේදී සහ දැන් මේ මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔකට තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත. දැන් මේ මොහොතේ හටගන්න ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි අපිට තේරෙන හේතුඵල ධහම දැකීමේ නුවණ අපිට තියෙනුනේ. හේතුඵල දැකීමට හැකියාවක් තියෙන්න ඕනේ. අන්නේ හේතුඵලය දැකීම ඒ ප්‍රත්‍යুৎপন্ন ස්වභාවය අවබෝධ කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් අනේ එතකොට අපිට කවදාකවත් අස්මිමානය අපිට කවදාකවත් සක්කාය දිට්ඨියක් වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන්නේ නැත්තේ රූප දකින කෙනෙක් නැහැ. එතකොට රූප විඳින කෙනෙක් නැහැ. එතකොට එහෙම හසු වෙන කෙනෙක් නැහැ. ඒතර විඳින කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නෙවෙයි මේ මේ රූප දකින හේතුඵල ධහමට අනුකූලව ඒක වෙන්නේ කියලා මෙන්න මේ ඒ තුල ඇති පින්වත්නි සමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන් නම් අන්න එතකොට ඒ කෙනාට බොහෝමත්ම ඉක්මනින්ම කෙලස් ධර්මයන් දුරු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ කෙනෙක්ට බොහෝමත්ම ඉක්මනින් කෙලස් ධර්මයන් දුරු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි අර හේතුඵල ධම අතීතයේ ඇති උනේ ඒ රූප සම්බන්ධ ගන්ධන් වල හේතුඵල ධම දකිනකොට ඒකේ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ පැවිතිලා ඒ මොහොතේම නැති වෙනවා. එතකොට දැන් වර්තමානයේ තුර යම් කිසි වර්තමානයේ කිව්වට මේ මොහොත තුල යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ පැවිතලා ඒ මොහොතේම නැති වෙනවා. මෙන්න මේ අර අනාත්ම ස්වභාවය දකිමින් අනිත්‍ය ස්වභාවය දකිමින් ඒ තුල ඒ නොපැවැත්ම දකිමින් සහ අර ඒ තුල ක්‍රියාත්මක කරන පුද්ගලයේ වශයෙන් ආත්මීය ලක්ෂණයකින් නොගෙන හේතු ප්‍රදාම ප්‍රකට කරගෙන යම් කෙනෙක්ට චන්ද රාගයෙන් දැන් යම් කෙනෙක්ට මෙන්න මේ හේතුඵල ධහම දකිනකොට චන්දරාගයෙන් බැඳෙන්න කෙනෙක් නැති වෙන බැඳෙන්න දෙයක් නැති වෙනවා. රූපයකට බැඳෙන්නේ අසා රූපයම විඳිනවා කියන තැන හිටියොත් මම දකිනවා කියන තැන හිටියොත් නේ. ඒකෝට දැන් යම්කිසි ශබ්දයක් ඇසෙනකොට මට ඒ කෙරෙහි රාගයක් හෝ මට ඒ කෙරෙහි ද්වේෂයක් ඇති වෙනවා නම් එතෙන්ට හේතුවක් වෙන මේ මම කියන තැන හිටියොත් නේ මේක මම කරනවා කියන තැන හිටියොත් නේ ඉන්ධනයක් ලැබීමේදී හෝ වේවා ගන්ධයක් ලැබීමේදී හෝ වේවා මේ ඕනෑම තැනකදී ධර්ම වුණත් මනසකාර කරනකොට ඕනෑම කෙලෙස් කර්මයක් හටගන්නේ මම කියන මේ තන මේ මිමි මිම්ම හින්දානේ මේ මිම්ම හින්දානේ මෙන්න මිම්ම කඩාගන්න මේ මිම්ම ඇති වෙන්නේ නැහැ හේතුඵල ධම දකිනකොට කරන්නේ කරවන්නේ නැති බව වැටහෙනකොට ඒත් එක්ක චන්දරාගයෙන් බැඳෙන්න තනක් නැති වෙනවා චන්ද රාගයෙන් ගැලෙන්න තැනක් නැති වෙනවා. චන්ද රාගයක් හටගන්න හේතුවක් නැති වෙනවා. තණ්හා දිට්ඨි මාන වශයෙන් ගැනෙන්නේ නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඒ කෙනාට ඒ කෙලෙස් කර්මයන් ඇතිවීමේ ස්වභාවය ඇති වෙලා අර හේතුඵල ධහමත් එක්ක යාට ලොකු අවබෝධයක් එනවා. ඉතින් ඉස්සරහට ඉස්සරහට කරයි යනකොට පින්වත්නි මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පිළිබඳව අර ඒ ස්වභාවය වැටහෙනවා. එතකොට ඒ පිළිබඳව අර අවබෝධාත්මක කලකිරීමක් ඇති වෙනවා. අවබෝධාත්මක කලකිරීම අයියෝ මේ පා වෙලා තියෙන්නේ කිසි දෙයක් වැඩන්නේ කියලා අඬා පැත්තකට වෙලා ඉන්න එකක් නෙවෙයි. අවබෝධයක් වෙනවා. ඒක අවබෝධාත්මක කලකිරීමක් වෙනවා. ඒතර ඒත් එක්කම හේතුවක් බවට පත් වෙනවා. එයින් මිදීමේ ලොකු උමනාවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව පින්වත්නි බද්දේ කරත්ත බද්දේ කරත්ත දේශනාව කියලා කියන්නේ මේ එක රාත්‍රියක් යහපත් වූ එක රාත්‍රියක්. ඒ කියන්නේ එක රාත්‍රියක මෙතෙන්ද අප්‍රමාදී ගුණය. අප්‍රමාදී ගුණය. මේ මොහොතේ දැන් බලන්න අනාගතය ගැන අපේක්ෂාවත් යන් හිටියට දැන් ඊළඟ මොහොතේ හේතු ඇති වෙලා මේ මේ උපාදානස්කන්ධ මේ ටික නැති වෙලා යන්න බෑද? මේ කඳ බිමට වැටෙන්න බෑද? අනබන්ද මම කියන තැන ගත්ත ගමන් අනාගතේ මම ඉන්නවා මම අවුරුදු 1000ක අවුරුදු 100කට 50කට 10කට සැලසුම් හදනවා. සැලසුම් හදන්න එපා කියන එක නෙවෙයි හැබැයි මමත්වෙන් අරගෙන අර ධර්මතාවයේ තේරුම් නොගෙන තමන් කටයුතු කරනවා නම් තමන් මොකද වෙන්නේ? තමන් කියන මේ තැන ඉඳගෙන කටයුතු කළොත් ඊළඟ මොහොතේ වුණත් මේ ස්කන්ධ ටික නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේක දරක බැලලක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට හැබැයි අරගෙන මේ මොහොතේ මොහ මේ මොහොතේ ඇතිවෙනේ ප්‍රත්‍යපන ස්වභාවය දකින කෙනා අප්‍රමාදී වෙනවා. ඒ කෙනා කොහොමත් අප්‍රමාදීව වාසය කරන්නේ. මොකද හේතුඵල ධර්ම දකින හින්දා අනේ ඒ කෙනා එක් බද්දේ කරාත්‍යයක් කියන්නේ යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මපරයාය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මපරයාය කැටියෙන් දේශනා කළ ධර්මපරයාය කච්චායන මහරහතන් වහන්සේ අපේ සමිද්දි ස්වාමින් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා ස්වාමීනි කච්චායන මහරහතන් වහන්සේ මේ බොහන්සේ මාතෘකා වශයෙන් දේශනා කරන මේ දේශනාව බද්දේක යහපත් වූ රාත්‍රියක් ගත කරන භික්ෂුවගේ උද්දේශයත් විභංගයෙන් යුක්ත වුණු ඒ ධර්මපරයය විස්තර වශයෙන් දේශනා කළා කියලා විස්තර දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු සමිද්දේ මම දේශනා කරා දේශනා කරන ওই ටිකම තමයි. එතනින් ඉහළ දෙයක් නැහැ. ඒ දේශනාව ඒ විදිහටම දරවයි කියලා ඒ විදිහට දරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර්ථයත් උන්වහන්සේගේ මාර්ථය එහෙමයි කියලා දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ධර්මයේ දේශනා කරාට පස්සේ සම්බිද්ධි ස්වාමින් වහන්සේ සතර සිතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිගැනීම අනුමෝදන් වෙලා වැඩම කරනවා. ඉතින් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ මේ වර්තමානයේ ඇති වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කරන්නේ කරවන්නේ නැහැ. අසත් රූපයත් චක්කු විඥානයත් මෙන්න මේ මේ තුනේ ක්‍රියාකාරීත්වය මතයි මේ හැම දෙයක්ම. මෙන්න මේ ක්‍රියාකාරීත්වය මත හැම එතනින් යහන දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධය ඇති කරගෙන ඒ තුළින් මාන්‍ය අපේ සක්කාය දිට්ඨියක් ඇති නොකරගෙන ඒකේ මෙහෙවීමේ ක්‍රමවේදය හේතුඵල ධහම දැකලා දැකීම තමයි පින්වත් අපි කවුරුත් කරන්න ඕනේ. මේ මොහොතේ ඇති වෙනවා පවතන නැති වෙනවා. මේ මොහොතේ ඇති වෙනවා පවතන නැති වෙනවා. අතීතේ හිටපු කෙනෙක්වත් අනාගතේ ඉන්න කෙනෙක්වත් අපිට හම් වෙන්නේ නැහැ. එනිසායි අවබෝධය අපි ඇති කරගෙන අපේ ජීවිතය අපේ මේ නිවන අවබෝධ කර ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාවෙන් යුතුව සිහියෙන් යුක්ත වාසය කරනවා කියන්නේ ඔන්න ඔය කාරණාවටයි. ඉතින් මෙන්න මේ ධර්මපරයය හොඳින් ධාරණය කරගන්න සූත්‍රයක් නැවත නැවත කියවලා අවබෝධ කරගන්න හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයටම මේ සියලුම ධර්මයන් පරයයන් ධර්මපරයයන් උපනිෂේ වේවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා